අයි මෑණියන් ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් වැඩමුළුවක් අද දවසේ අද පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහා අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ මේක අපි නිස්සාරණ වනේ පැත්තෙන් බannකොට 215 වෙනි අංකය තමයි ලැබිලා තියෙන්නේ මේ වැඩමුළුවට. ඒ කියන්නේ මීට කලින් අපි වැඩමුළු 214ක් මේ ශාලාවේ කරලා තියෙනවා. ඉතින් අද පළවෙනි දවසේ නිසා පිරිසකේ විශේෂයෙන්ම අලුතෙන් සම්බන්ධ වෙන අයගේ දැන ගැනීම සඳහා මේ කරන්න හදන වැඩේ පිළිබඳ පොඩි මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සම්බන්ධ වෙච්ච අයට සීකඳ වීමක් වෙනවා. අපි මේ කරන්න හදන වැඩේට නම් තුනක් දෙන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන්. කමඨහන් සුද්ධ කිරීමක් කියන්න පුළුවන්. ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් කියන්න පුළුවන්. ඉතින් ඒකට අපි පොඩි විවස්ථා පද්ධතියක් හදලා තියෙනවා. මේ කාලේ වටිනාකමයි ඔන්න ඔක්කොගෙම අදහස් සඵල වීමට තියෙන ප්‍රවණතාවය අනුව මේ වෙනකොට නිස්සන් වායයට භාවනා සඳහා පැමිණිච්ච ඇත්ත වශයෙන් මෙහෙන් සත්කාර තුනක් ලැබිලා තියෙනවා. නම් වශයෙන් කියනවා නම් ශේෂම ගියැත්තෝ පොසත අටහාංග සීලේ පිහිටවන්න ඕනේ. නිසා අපි මෙතනින් එහාට කතා කරන්නේ සිල්වත්තණ්ඩ. ඒ නිසා ඒ කට්ටිය Taman දැන් අටසිල් සමාදන් වෙලා ඉන්නේ කියලා කාට හරි ඒ සමාදන්ව රකින්න අටසිලිය පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් අපි කියනවා මේ වෙලාවේදීව දැනගන්නයි කියලා. විමසලා දැනගන්න ඒකෙන් යම් අපහසුතාවකටපත් වෙනවනම් දැනගත යුතු දත් වෙනවා අපි මේලා සාකච්ඡා කරනවා. දෙවෙනි සත්කාරය තමයි අපි මේකෙදි කමඨාන් වැඩිීමේදී ඉඳගෙන ඉන්න වෙලාවේ පරියන්ක කරන වෙලාවේදී කොහොමද හිත පවත්න්නේ සතිය පවත්න්නේ කියන එක මේ නෝඩ දැනුම් දීලා තියෙනවා. සක්මන් කරන වෙලාවේ සතියෙන් ඇවිදින වෙලාවේ කොහොමද සතිය පවත්වන්නේ කියලා කියලා දීලා. වැඩමුළුවේදී කාලය ඇතුළත එදිනදා වැඩ කරනකොට කොහෙද සතිය පවත්වන්නේ කියන එක කියලා දීලා තියෙනවා. කාට හරි ඒක පිරිසිදු නැත්තම්, ඒ කියපුවා මතක නැත්තම්, එහෙම නැත්නම් අසුද්ධ කරගන්න ඕන නම් මේ වෙලාවේ අහන්න. තුන්වෙනි එක මෙතන 80ක් 90ක් එකට වැඩ කරන නිසා චර්යා පද්ධතියක් අවශ්‍යයි. ඒ චර්යා පද්ධතිය ওই දේශීය වැඩ 14ක් වැඩමුළුව කරන යනකොට ලැබිච්ච අත්දැකීම් අනුව ගොනු වෙලා තියෙනවා. ඉතින් කවුරු මම හිතනවා ඔක්කොට මේක ලැබිලා. ඒක තමයි අපි දෙන තුන්වෙනි සත්කාරය. ඒකේ යම් පිරිසිදු කරගතු දෙයක්, වෙහෙස කර දෙයක්, නොතේරෙන දෙයක් තියෙනවනම් ඒකත් මේ වෙලාවේ අහන්න ඕන. ඒ මොකද එතකොට අපිට ඒක වගකීමෙන් යුක්තව සලකා බලන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් දේවල් මෙතනදී අහන්න නැතුව එකිනෙකා සාකච්ඡා කරන්න යන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. ඒකට නෙමෙයි අපි මේ එකතු වෙලා තියෙන්නේ අපේ කරගෙන යන වැඩේට බාධාවක් නැතුව යන්න අපි රකින්න සීලයේ පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා කමඨාන් බණ පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා එහෙම නැත්නම් දිනචරියාව චර්යාපද්ධතිය ගැන ප්‍රශ්න තියෙනවා මේ වෙලාවේ අහන්න. එකිනෙකයින් ඇහිීම සහ ආපු කෙනාට උත්තර දීම කියන දෙක නිසා දෙන්නම එලවන්න ඉඩ තියෙනවා මේ වැඩමුළුවේ. අවශ්‍යතාවයක් නැහැ. කවුරුත් අහන්නත් එපා, ඇහුවට කෙනෙක් උත්තර දෙන්නත් එපා. කියන්නේ ඒක අහන්නේ කියලා මේ වෙලාවේ. ඒක තමයි අපේ සීල දිනාගෙම කාලයේ අර්ථයක් ඇති කිරීම පිට කරන්නේ. දෙක ඔය කමඨාන් සුද්ධ කිරීම. කමඨාන් සුද්ධ කිරීම කියලා කියන්නේ ත්‍රිජන්නාංශේ සාකච්ඡානුග්‍රහිතය කියලා තියෙන්නේ. ඒකෙදී සභාවයයට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. සභාවයයට මේ තමන්ගේ භාවනා වැඩෙන හැටි භාවනට අවශ්‍ය තොරතුරු ඇයිසලා කියපු කාරණා තුන හෝ දැනගන්න පුළුවන්. ඒකට ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි අපි මේ විවෘත ප්‍රශ්න පෙට්ටියක් තියෙනවා. ඒ ප්‍රශ්න පෙට්ටියට ලිඛිතව දාන්න පුළුවන්. Taman අහන්න ඕනේ ප්‍රශ්නේ. ඒට නම ගම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න පෙට්ටියේ දාන ප්‍රශ්නවල ලියන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ වැඩපුරු නායකත්වයට අපි හඳුන්ලා දීලා තියෙනවා. ඒ ඇත් පුළුවන් තරම් එන්නේ ඉස්සලා ඕගොල්ලන්ට දැනුම් දීලා තියෙනවා. ඒවට අදාළ වුණේ නැත්නම් අපි ඒක සාකච්ඡාට ගන්න නැහැ. අනවශ්‍ය ආයි කලින් කියපු ප්‍රශ්න ඇර මේ ගෙදර දොරවල වෙන ප්‍රශ්නයි මේ දවස්වල මේ ඇමරිකාවේ මොකද වෙන්නේ කියන්නේයි ලංකාවේ මොකද වෙන්නේ කියන මේ ප්‍රශ්න අපි ගන්න. අපිට වැඩක් නැහැ. අපි ගන්න අපිට අදාළ ටික විතරයි. ඒ නිසා මේ ප්‍රශ්න පෙට්ටියට ප්‍රශ්න ලියලා දැමීම සම්බන්ධයෙන් එක ක්‍රමය. අනිත් එක කාට හරි සැසිවාරයේ අවසානයේ ඉල්ලපිච්ච වෙලාවක කතා කරන්න ඕන සභාවට අත ඉස්සුවොත් Tamanට කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ ප්‍රශ්න ඒ වෙලාවේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක අපි මේ ලිඛිත ප්‍රශ්න හමාර වුණාට පස්සේ තමයි මේ අවස්ථාව දෙන්නේ. සමහර විටක ලිඛිත ප්‍රශ්න යද්දී මට අවශ්‍ය නම් අමතර තොරතුරු මම අහනවා එළියප කෙනාගෙන් මෙන්න මේ තොරතුරු දෙන්න කැමති නම් දෙන්න කියලා එතකොටත් අත උස්සන වැඩි කරන්න වෙනවා එතකොට අපි මයික් එකක් දෙනවා එතකොට මේ මේ ශාලාවේ නැතිව පිටේ ඉඳලා මේ වැඩසටහන අහන විශාල පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට ප්‍රශ්න ඇහෙන්න ඕනේ ඒගොල්ලන්ට සභාවෙන් නැගෙන කටහඬ ඇහෙන්න ඕනේ ඒ නිසා අපි ඒකට මයික් එකක් ලැහැත්ති කරලා තිනවා ඒ ශාලාවේ නැතුව මේ වැඩවලට සම්බන්ධ වෙන අනික් අයගේ ඉල්ලීම පරිදි. අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ අද අප හවස පහේ ඉඳලා ධර්ම දේශනාවක් කරනවා. ඒ කරන දේශනාව පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් හෙට ඉඳලා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ධර්ම සාකච්ඡාට යොමු කරන්න පුළුවන්. හැබැයි ධර්ම දේශනාවට අදාළ ඒවා විතරයි. එහෙම නැතුව සාමාන්‍ය බුද්ධඝම් පාඩම් පන්තියක් මෙතන කරන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රශ්න આવොත් අපි ඒක අයින් කළා දානවා. අදාළ නම් අපේ වැඩපිළිවෙලට අදාළ නම් මෙතන සාකච්ඡා වෙච්ච දෙයක් විතරක් තමයි අපි අරගන්නේ. ඒක නිසා ටිකක් මේ 90ක් සම්බන්ධ වෙලා විනාඩි 60ක් සම්බන්ධ කරන කරන වැඩේ යොමුක් ගුණයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ සීමාවක් නැතුව පැතිරෙනවා. අන්නේදී අතරමඟදී හිත නරක් නොවීම පිණිසයි මම මේ කාරණා මතක් කරලේ පළවෙනි එක තමයි සීලය පිළිබඳ හෝ කමඨහන් බණ පිළිබඳ හෝ ආචාර පද්ධතිය ධර්ම පද්ධතිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා කරුණාකර මෙතෙන්දී නගන්න. එහෙම නැත්නම් කමඨහන් භාවනා කරනකොට තමයි අත්දකපු දේවල් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ඒක ලියන්න. තුන ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න. එයින් ඒ ප්‍රශ්න සම්බන්ධව එකිනෙකා කතා කරන්න එපා. නමුත් යම් හේකින් හදිසි කරදරයක් ආවොත් අනතුරක් ආවොත් ඒ වෙලාවේදී අපිට කතා කරන්න එපයි කිව්වයි කියලා කරපණින්න එපා. ඒක වැඩමුණු නායකත්වයට දැනුම් දෙන්න. එහෙම නැති අයට දැනුම් දීලා වැඩකුත් නැහැ. ඉතින් එහෙම කරලා අපි අත්දැකීම් තියෙන 214ක මම හිතනවා මේකටත් ඒ තොරතුරු ඒ විදිහට මතක් කරන එක කාගෙත් සුභසිද්ධිය පිණිස හිටී කියලා. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සැසිවාරයට ආරම්භය ලැබලා දෙන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. අවසරයි ගරුතර ලොකු ස්වාමින් වහන්සේ අද දින භාවනාවේ විස්තර පහත සඳහන් කරමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. සක්මන් භාවනාව යොමු කිරීමකින් තොරව නිදාසේ සුළු වේලාවක් සක්මන් මළුවේ ඇවිද ගියමි. ඊතා ඉක්මනින්ම මා සතිමත් බව අවබෝධ කරගතිමි. එනම් මම ඇවිදිනින් සිටින බවත් හිටගෙන හෝ ඉඳගෙන නොමැති බවත් දෙපා පතුල් වැලි මත වැදෙන අයුරුත් අවබෝධ කර ගනිමි. දෙපතුල් වැලි මත තෙරපීම ඇඟිලි අතරින් වැලි උඩට එන ආකාරය පොළවේ සීතල හා උණුසුම් ස්ථාන මෙන්ම එක් පාදයකින් අනිත් පාදයට ශරීරයේ බර මාරුවන ආකාරය අද්දුටු වෙමි. සිත එතරම් පිට නොයන බව හැඟුණි. පිට ගියත් ඒ බව සුළු මොහොතකින් අවබෝධ වේ. නැවත සක්මනේ පිහිටුවීම ඊට පහසුය. මෙලෙස විනාඩි 30කට පමණ පසු සිතට මහත් සැනසෙල්ලක් සතුටක් දැනුනි. නිදිමත ගතියක් හා විසිවෙන ගතියක් දැනුන නිසා දැස් වටපිට පරිසරයට යොමු කර බැලීමට සිටුනි. වටපිට බැලුවද සතිමත් බව මට හැඟුනි. එනම් වටපිට දෑ ඡායාවන් මෙන් පෙනුනි. දැස් බිමට යොමු නොකර සතිමත්ව සක්මන් කළ හැකි බව මට තහවුරු විය. සුළු වේලාවකට පසු මට පුරුදු ආකාරයටම දෑස් බිමට යොමු කර සක්මනේ විනාඩි 45ක් පමණ යෙදුනේ යෙදුනේමි. ඉන්පසු පර්යංකයට සතුටින් වාඩි උනේමි. පර්යංක භාවනාව ආනාපාන සතිය. ඊතා ඉක්මනින් හුස්මේ සිත පිහිටයි. නාසිකා අග්‍රයේ හුස්ම වැදීම නිරීක්ෂණය කළෙමි. ආශ්වාස හා ප්‍රශ්වාස වෙන්ව හඳුනා ගත හැකිය. ආශ්වාසයේ ඊතා සිසිල්ව හා ප්‍රශ්වාසයේ උණුසුම්ව දැනේ. දිගු හා කෙටි හුස්ම හඳුනා ගතිමි. ඊතා ඉක්මනින් කයේ සිදුවන තෙරපීම් වලට සිත යොමු වේ. ඒවා ශරීරයට වටා ගමන් කරන ආකාරයේ අත්විඳිමි. ඇතැම් විට දැඩි තෙරපීම්, දැඩි උණුසුම්, වෙන්ව සැහැල්ලු මෙන්ම සැහැල්ලු බව සිසිලසද අත්විඳිමි. නමුත් සියල්ල වෙනස් වෙමින් ශරීරය වටා ගමන් කරයි. කිසිවක් නොදැනෙන පහසු තැනකට ඇතැම් විට පැමිණේ. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. මේකේ මේ සක්මනේදී විතර හොඳයි. නමුත් පරියන්කේදී ඉදිරිපත් කිරීම හොඳයි. කරුණු ඉදිරිපත් කළා තියෙන විදිය හොඳයි. ඉතින් ඔහම ලියනකොටම හිතන්නේ දෙකම හැදිලා එයි. සක්මනේදීට වැඩිය පරියන්කේදී ඒ පේන පේන දේවල් ශරීරයේ තියෙන තද ගතිය, උස්ම වගේම හිත පිට ගියාම යන අරමුණුත් වේගෙන් වෙනස් වෙන බව තේරුම් ගන්න තියෙනවා. එතකොට මේ වෙනස් වීම එක විදිහකට නොපවතින බව උත්වා භවතා අනිච්චතා විපරිණාමතා වශයෙන් පෙන්වන දේ ඒ විදිහට වේන්න පටන් ගත්තට පස්සේ මේ වගේ යෝගාවචරයකට මේ පළවෙනි දවසේනේ මේ වගේ යෝගාවචරයට අරමුණේ හිත තිබ්බත් හිත පිට ගියත් ප්‍රශ්නයක් නැහැ. හිත නරක වෙන්නේත් නැහැ එතකොට. එයා දන්නවා පිට ගියත් ඒකත් වෙනස් වෙනවා. අරමුණ තිබ්බත් ඒකත් වෙනස් වෙනවා. එන්නේ වෙනස් වීම අඳුරගත්තේ නැති කෙනෙකුට නම් අපි කියනවා නිතරම මූල කර්මස්ථානයේ හිත තියාගෙන ඉන්න මෙනෙහි කරන්න ආදි වශයෙන්. ඉතින් මේ කෙනෙකුට පුළුවන් සක්මනේදී පිට දේවල් බැලුවත් ඒවත් බොඳ වෙලා යන ගතිය තියෙන නිසා පයේම හිත නැහැ. බැලු බිමම හිත නැහැ. ඔළුව බිමම බලාගෙන නැහැ. වටපිට බලා හිටියා සතිය කැඩෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සතිය විශාල දක්ෂකම් එළියට එනවා. එළියට එනකොට හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. කැමති නම් ආපහු අරමුණට තියාගන්න පුළුවන්. පිට ගියත් පිට ගිය බව දන්නවා. ඒ අරමුණෙත් තියෙන අනිත්‍යම තමයි. අරමුණට ගත්තත් ඒකේ තියෙන අනිත්‍යම තමයි. ඉතින් අර නිච්ච සංඥාවේ භාවනා කරන එකට මේක හරි අභියෝගයක් වෙනවා. මගේ හිත මුකේවත් තියන්න බෑ. එහෙ පයින්නවා මෙහෙ පයින්නවා කිය. ඒක මේ හිතේවත් සතියවත් දෝෂයක් නෙවෙයි අරමුණ වල හැටි එහෙම තමයි. ඒ නිසා ඒක වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වෙන සුළු බව මට කරන්නේ ඉඟියක්වත් නින්දාවක්වත් නෙමෙයි. මේක තමයි බලන්න ඕනේ කියලා බලන්න හිටියොත් තේරෙන පටන් අර ගන්නවා මේ අරක කනුවක බැඳා වගේ මූල කර්මස්ථානයෙන් බැඳලා තියන්න ඕනේ. දිගේලි කරලා යවන්න පුළුවන්. ඌ යන්නේ අනේ එතකොට තමයි සතිය හොඳට සම්පජඤ්ඤයත් එක්ක හොඳට හාද වෙලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මෙනේ කළත් නොකළත් හිත පිට ගියත් නැතත් තමන්න මේ බලන බලන අරමුණේ මේ වෙනස් වෙන බව විපරිණාමය ඇතිව නැති වෙන බව පේනවනම් පශ්චාත්තාප නොවි උදේ නැගිටපු වෙලාවේ ඉඳලා හැන්දෑවේ නිින්දට යනකම්ම එක දිගටම ඒ අරමුණ වල තියෙන වෙනස් වෙන බව දැක ගන්න සුළු ගත කෙරුවොත් වෙහෙසක් නිින්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙහෙසක් එන්නේත් නැහැ මොනවත් ප්‍රශ්නකින් නිින්දක් අවශ්‍ය කරන්නේත් නැහැ. ඒ නිසා ඒ විදිහට දිගට මේ විදිහටම කරගෙන යන්න යම් හේකින් හිත පස්සට ගිහිල්ලා අරමුණේ ඉන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නයි වුණොත් විතරක් පිණිහි කරලා නැවත ওই தත්තර ගන්න සූර වෙන්න ඕනේ. ওই தත්තර ගත්තට පස්සේ මේ සතියට වැඩේ බාර දීලා සතියේ භාවනා බාර දීලා නිරීක්ෂකෙක් නිරීක්ෂකෙක් වශයෙන් බලා හිටියට කමන්නේ. දෙවෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව හිඳගෙන මම මෙතන ඉන්නවා ලෙස සිතමින් සිත කයට ගැනීම සිදු කරනවා. හිඳගෙන සිටින ආකාරය සිතට දැනෙනවා. කය මෙට්ටය සමග ස්පර්ශවන ආකාරය සහ කයේ බරගතිය මෙට්ටය පුරා පැතින පැතිරෙන ආකාරය වැටහෙනවා. ටික වේලාවකදී හුස්ම ගන්නා බව දැනෙනවා. ආශ්වාසය හා ප්‍රශ්වාසය ගොරෝසු ආකාරයෙන් වැටහෙනවා. ආශ්වාසය දිග බවත් ප්‍රශ්වාසය කෙටි බවත් ප්‍රශ්වාසයේ කෙළවර කෙටි විවේකයක් ඇති බවක් දැනෙනවා. ටික වේලාවකදී හුස්ම නොදැනී යනවා. වරින් වර කටට කෙළ ඉනීමක් සිදු වෙනවා. මුහුණ ඉදිරියේ ආලෝක වලලු ආකාරයෙන් මුහුණ මැද සිට පිටතට පැතිරෙනවා. කෙළීමේදී සහ ආලෝකය දැකීමේදී ඉන් ඉදිරියට කර යුතු දේ පහදා දෙන සේක්වා. මෙය නිවැරදිදයි පහදා දෙන සේක්වා. ඔය එතකොට මේ භවනාව කරෙන් නිසා අරමුණට මුණට මුණ දාලා තියෙන නිසා සතිය ඉදිරියට වීම නිසා අර හිතේ තියෙන කෙලස් ගතිය අයින් වෙනකොට හිතේ ප්‍රබහසර ගතියක් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ අටුවාචාර්ය වහන්සේලා පිළිගන්නවා හිත අවුල් සහිතව ව්‍යාකුල සහිතව තියෙනවා නම් ඒ කියන්නේ Tamanට පේන දේවුත් ඉස්සරහ තියෙන දර්ශනයත් අවුල් සහිතයි ව්‍යාකුල සහිතයි. හොඳට හිත තැම්පත් වෙගෙන යනකොට ඒ පේන දර්ශනයත් ව්‍යාකූල නැතුව निराවුල් වෙලා වර්ණ හෝ සුදු පාට වශයෙන් වෙන්න ඉඩ තියෙන. ඒක දැඩිව ගන්න එපා. ඒකෙත් ඒ කියන්නේ විපරිණාමයක් පෙන්වනවා. නමුත් මේ පේන පේන වර්ණත් එක කල්පනා කරන්නයි අයි මේ මොකද වෙන්නේ කියලා බැලුවොත් සතිය කැඩෙනවා. ඒ නිසා මේක යන ගමනේ හරි බවට පෙරමග ලකුණු බව හැබෑව. නමුත් ඒක සතියට බාධාවක් කරගන්න එපා. ඒක උදම්මනන්න හෝ ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතන්න පටන් අරගත්තොත් අර මෙතෙක් වෙලා අරමුණත් එක්ක සතිය තිබිච්ච අහිංසක සරල ගතිය නැති වෙනවා. ඒ නිසා ගොඩාක් දේවල් පෙනේ. ගොඩාක් දේවල් වෙයි. ඒ කොයි දේ වුණත් තමන් අර ආරම්භයේ පටන් ගත්ත අහිංසකව පටන් ගත්ත සතිය කඩා ගන්න නැතුව එහෙම නැත්තම් මූල කර්මස්ථානත් එක්ක පවත්වපු ඇසුර කඩා ගන්න නැතුව යන්න දන්නවනම් මේ ඔක්කොම මේ යන ගමනේ හැතැම්ම කණු බවට පත් වෙනවා. මේ හැම එකම බලබල ඇයි මෙහෙම වෙන්නේ මට මෙහෙම වෙන්නේ මොකද කියලා කල්පනා කරන පටන් අරගත්තොත් ඒ හැම එකක්ම බාධාවක් වෙනවා. ඒ නිසා බාධා නොකර යන්න කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ඒ නිසා මේ මගදී හම්බෙන දේවල් හීන පලාපල බලබල ඉන්න යන්න එපා. සැකනම් මූල කර්මත්තානේ ඇසුරු කරන්න. ඒ වගේම මම එතෙන් ආපු පාර මතක තියාගන්න. ආපු පාර දන්නවනම් ඉස්සරහට යන්න විශ්වාසයක් ඇති වෙන නිසා ඒන දේවල් වල ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග දිගපල්ල වනින්න යන්න එපා. මනින්න කියන හැම වෙලාවකම සතියේ තියෙන සරලකම කැඩෙනවා. ඒක තමයි මාර්යා අපෙන් බලාපොරොත්තු වෙනදී අපි වටන්න හදන්නේ එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ ඔව එකක්වත් බල බල ඉන්න එපා. ඔය පෙරමග ලකුණු කියලා බලාගෙන දිගටම සතියත් එක්ක මූල කර්මන්තනත් එක්ක දිගට විශ්වාසයෙන් යුක්තව ඉදිරියට බලන්න කියන එක තමයි කියන්නේ. ඒ ප්‍රශ්නේම දිගුවක් තියෙනවා. තවද නිවසේදී ඔබ වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමේදී මා පරයන්කේ භාවනා කරන ආකාරයෙන් දෙනෙත් පියාගෙන ශ්‍රවණය කිරීම සිදු කරනවා. මේ අවස්ථාවවලදීද ටික වේලාවකදී ආනාපාන සති භාවනාවේ අත්දැකීම් ලැබෙනවා. සිතට ප්‍රීතියක් ඇති වෙනවා. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය අවබෝධයම ලැබේවා. නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ඉතින් අපේ ඇත්තටම හැබෑ නිවහන අපේ හිත නිතරම තියෙන ආශස් ප්‍රසවාසයත් එක්ක තමයි නිර්වුල් තැනක තමයි. මේ අනම්මනම් ප්‍රශ්න නිසා තමයි අපේ හිත අවුල් වෙලා තියෙන්නේ. නිසා කොයි වෙලාවක හරි හිත නැවත ගෙදර ආවොත් එන්නේ ওই ලකුණු දිගේ තමයි. ඒක හිතකනත් වෙන්න පුළුවන්, ඉඳකනත් වෙන්න පුළුවන්, පරියන්කෙත් වෙන්න පුළුවන්. සක්මන් කරනකොට, භාවනා කරනකොට, නොකරනකොට කොයි වෙලාවෙත් වෙන්න පුළුවන්. නමුත් මේ මේ ලෝකෙට ආවට පස්සේ අපි එක එක දේවල් එක පැටලිලානේ තියෙන්නේ. ඉතින් ඒ නිසා එව්වා දිගටම එන්න පටන් ගත්තාම අපිට gedara මතක නැති වෙලා තියෙන්නේ. ආනපානෙ මතක නැහැ, නිරෝල් හිතක් මතක නැහැ. ඒක එනකොට අපි නිකන් gedර පිට gedරකට ගියා වගේ. අත් බහනා පුරුදු කරගත්තාට පස්සේ කොයි දේ આવත් ඒව යයි. හැබැයි හිත නිතරම තියෙන්නේ ඉරියව්වත් එක්ක. හිත නිතරම තියෙන්නේ ආනපානෙත් එක්ක. ඒක පුරුදු කරන කෙනාට නැත්තම් හිත නිතරම තින්නේ නිරවුල් තැනක. ඒ නිසා ඒ නිරවුල් දේ මගේ හැබෑනි වහන ගැන හිතලා වශයෙන් හිතලා තාවකාලිකව එන දේ තාවකාලිකව යන්න අරින්න සක්මනේ හිටියත් පරියන්කේ හිටියත් භාවනා කරමින් හිටියත් නැති වුණත් ඒ තමන්ගේ ස්වභාවය. ඒකට නයිසાર્ගික ලක්ෂණය තමන්ගේ ස්වභාවය තමයි හුස්මත් එක්ක හිත තියෙන එක. ඒක බුද්ධ කල්ප ගානක් අපි දැකලම නැහැ. මොකද මේ ඒ වෙලාවේ එන ප්‍රශ්න අල්ලගෙන ගැටෙලා ඒව්වටම ගෙවිලා. මරණකම්වත් මතක නැහැ. ඒ නිසා මේක පුරුදු කරොත් හුස්මට ගන්න, කයට හිත ගන්න, සතියට ගන්න මේ පිටිගමකට ගිය මිනිස්සෙක් නැවත ගෙදෙට්ට පාර හොයාගෙන එනවා වගේ. එතකොට තියෙනවා මේ මේ ලෝකේ ආවට පස්සේ මේ පටලවාගත්ත දේවල් එක අපි කොච්චර කාලේ නාස්ති කරනවද කියලා. මේ తాවකාලිකව හම්බෙච්ච දේ අර තමන්ගේ හැබෑනි වහන ආනපානේ නිරෝල් හිත අහිමි වෙලා. ඒ නිසා සාමාන්‍ය ලෝකයා කඹුරණ එක තමයි කරන්නේ. මේ මේ ලෝකෙට ආවට පස්සේ පටලවාගත්ත දේවල් එක ඒකටත් පැය 24 මදි. ඒත් එකක්වත් හිටින්නේ නැහැ ඔක්කොම යනවා. ගියාට පස්සේ හිතෙන්නේ මේකට තමයි. එතකොට ඊට පස්සේ හිතට පිට ඵලයන් කිව්වත් යන්නේ නැහැ. නිසා මේක මේ ආනපන හඳුන්ලා දීලා, ඒ නිර්වෘල් තන හඳුන්ලා දීලා, විවේක තන හඳුන්ලා දුන්නාට පස්සේ ඒක විතරමයි අපි අපිට අනුකම්පා පිංස කරගෙන තියෙන්නේ. ඒක විතරමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. අනික හැම වෙලාවෙම කඹරලා තියෙන්නේ නොදන්නා කවුදෝ අල්ලගෙන. පව් කියලා හිතෙනවා. භාවනා කරන්නවත් වෙලා නැහැ. මොකද ප්‍රශ්න. ඒ නිසා මේක පුරුදු කරපෙන්නට තියෙනවා. කොඩි ගහයටත් භාවනා කරතයි, ගෙන්දගම් පොළොවේත් භාවනා කරතයි. හැබැයි ඒක පොඩ්ඩක් අල්ල ගන්නවා. අල්ලගෙන ඉවරලා ඕන කෙනෙක් ඕන දෙයක් කරගත්තා වයි තමයි ඒ ආනාපානෙත් එක්ක නිරවුල් මනසත් එක්ක ගත කරන්න පටන් අරගත්තෝ කවුරක්වත් වෙන්නේ නැහැ. මේ ඒක වළක්වන්න. ඒ නිසා මේක තමන්ගේ හැබෑගේ තමාගේ හැබෑනි වහින බලත් බවත් බුදු කෙනෙකුගේ පරම කෘත්‍යය මේ මිනිස්සුන් මේක කියලා දෙන එක බවත් ඒක තේරුම් ගන්න තමයි අපි මේ භාවනා කරන්නේ කියලා වැඩ කරගෙන යන්න ගියොත් මේකට කරන අනුග්‍රහයක් වෙයි. ඒකෝට නැවත නැවතත් Tamanට ඒ ආනාපානයත් එක්ක, නිර්වුල් මනසත් එක්ක ඉන්න පුළුවන් ගතිය වැඩි වෙයි. තුන්වෙනි ප්‍රශ්නය. ගෞරවණීය ස්වාමින් වහන්සේ මම වසර කිහිපයක් තිස්සේ සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව ලෙස ආනාපාන සතිය වඩමි. ඉන් වඩා සාර්ථක බව හැඟෙන්නේ පරයන්ක භාවනාවයි. එහිදී පය භාගයක් තුල හොඳින් සතිය වැඩේ. ආශ්වාස ප්‍රශ්වාස දිග කෙටි වශයෙන් හඳුනාගෙන හුස්ම සංසිඳේ. නමුත් විනාඩි 45කින් පමණ සතිය විසිරී ගොස් භාවනාවෙන් මිදෙයි. ඉන්පසු උත්සාහ ගත්තද නැවත භාවනාව සාර්ථක නොවේ. හුස්ම සංසිඳුණු පසුව භාවනාවේ කළ යුතු ආකාරය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව මේ අගනා ශාසනික සේවය තවදුරටත් කරගෙන යාමට අවැසි සියලු ශක්තිය ලැබේවා. කාරණා දෙකක් මතක් කරන්න ඕනේ මේකේ ලියලා තියෙනවා මේ සක්මණේදී පරියන්කේ දෙකේදීම ආනාපාන සති භාවනා කරනවා කියලා කියන්නේ මූලික උපදෙස් ඇහිලා නැහැ. සක්මණේදී ආනාපාන කරන්නේ නැහැ. සක්මණේදී කරන්නේ වම දකුණු. ඒ නිසා ඉතින් ධානාපන එන්න පුළුවන් ඒක ආගන්තුකෙක් විදිහට සලකන නමුත් Taman දැනගන්න ඕනේ ඒකේ මේ পায় පොළවේ වදින තැනේ තමයි සාමාන්‍ය මූල කර්මස්ථානේ කරන්නේ. ඒක එකක්. දෙක ඒ විදිහට ආනාපානයේ සංසිඳීම එකවතාවක් හෝ පරියන්කේදී එකවතාවක් හෝ දැනගත්ත කෙනා මේ සංසිඳීමෙන් පස්සේ ආය ඇවිස්සීමක් වෙන බවට ලෑස්ති වෙලා ගියොත් ඒක මේ සතිය කැඩීමක්වත් මගේ නරක දෝෂයක්වත් සීලේ නැතිකමක්වත් නෙවෙයි සංසිඳුණාට පස්සේ මේක ආය ඇවිස්සෙනවා ආයෙත් පස්සේ ඇවිස්සුණාට පස්සේ දැනගන්නවා මෙතෙක් ඉඳලා තියෙන සංසිඳීමක් කියලා නැත්තම් සංසිඳීමේ ඉඳදී සංසිඳීමවත් තේරුම් ගන්න බෑ අපේ මනසට සංසිඳීම වැටෙන්නේ අවිසුණාට පස්සේ. ඊට පස්සේ මේ ඇවිස්සිච්ච දේට මොනවා කෙරුවත් ඒක තැම්පත් වෙන්නේ නැහැ කියලා වගේ කනපින්දමක් දෝ අඳෝනාවක් ලියලා තියෙනවා. තැම්පත් වෙනාට පස්සේ ඇවිස්සිච්ච පස්සේ ඇවිස්සිච්ච නිසා තමයි අඩු ගානේ දැන් මෙතෙක් කියලා තැම්පත් වෙලා හිටියා කියලා ආවත් තේරෙන්නේ. ඒ නිසා ඇවිස්සුණාට කමන්නේ ඒ චක්‍රේ හැටි දෙවෙනි වතාවට ඒ ඇවිස්සිච්ච එක තැම්පත් වුණා නම් ඒ යෝගාවචරය පිම්මක් පයින්. පළවෙනි සැරේ tempත් වෙන එක තමයි ඇත්තටම අමාරු මේක. සමහරට ආනපන ඇහුවෙන්නේ නැහැ මොකක්වත් නැහැ. මෙතෙන් දෙන්න බොහොම අමාරුයි. නමුත් එච්චර අමාරුවෙන් හරි ගැස්සලා ආනපන tempත් වුණාට පස්සේ යෝගාවචර හිතන මේ tempත්කම නিত্য සුඛ සුබ දෙයක් කියලා ඒක බොරු. tempත්කම කැඩෙනවා. tempත්කම නැති වෙනවා. tempත්කම වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන දෙයට ලැස්තිලා යන්න. ඊට පස්සේ වෙනස් වෙන ඇති තියෙන සද්දකින් නම් වේදනාවකින් නම් හිතවිල්ලකින් නම් නැත්නම් ආනපානෙම ආයෙනවනේ ඒ එන දේම භාවනා කරන්න ඊට පස්සේ ඒක තැම්පත් වුණාට පස්සේ ඒක තැම්පත් වෙන අර පළවෙනි සැරේට වැඩි ඉක්මනට සිද්ධ වෙනවා ඊට පස්සේ තේනවා ආයෙ තැම්පත් වුත් ආයෙ විශ්සෙනවා ඊට පස්සේ තේරුම් අරගන්න මේ තැම්පත් වෙනොත් ඇවිස්සෙනවා ඇවිස්සෙනොත් තැම්පත් වෙනවා කියලා මේ චක්‍රේ පටිච්ච සමුප්පාද චක්‍රේ තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ නිසා අමාරු කොටස ඉවරයි ඊගාවට එන මේ කලබලේ ඊට ගාවට එන මේ ඇවිසිල්ල භාවනා හැටියක්. ඒක සාමාන්‍යයෙන් මේ වැඩසටහනක් පටන් ගන්න ඉස්සෙල්ලා මේ තුන් සැරයක් මතක් කරනවා. 1 2 3 කියලා. ඒ වගේ තමයි මේ ආනාපානෙත් එක්ක යාළු වෙන එක පළවෙනි තැම්පත් වුණාට පස්සේ දෙවෙනි බෙල් එක ගන්නවා. දෙවෙනි බෙල් කියන්නේ ආය විසිරෙනවා. ඊට පස්සේ ඒක තැම්පත් කරලා පස්සේ ආය තුන්වෙනි බෙල් එක ගන්නවා. එන එතකොට ඊට පස්සේ තමයි භාවනාව පටන් අරගන්නේ. ඒ නිසා මේකට සූදානම් වෙලා යන්න ඒක භාවනාවේ පසුබෑමක් නෙවෙයි, සතිය අඩුවීමක් නෙවෙයි, සීලේ නැතිකමක් නෙවෙයි භවනාවේ හැටියක්. ඒක එතනදී දෙවෙනි සැරේ එවිසුනාට පස්සේ ආධුනික මනසෙන් භාවනා කරන්න කියනවා. කවදාවත් භාවනා කරපො නැති කෙනෙක් විදියට අද තමයි මම පටන් ගත්ත කෙනෙක් විදියට බොහොම නියතමානීව පටන් ගත්තොත් ඒක දෙවෙනි සැරේටත් tempat වීම වෙන්න ඉඩ තියෙනවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. හතරවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැනට ආනාපාන සති භාවනාව කරන අයෙක් මේ. මාහට විනාඩි 10ක පමණ කාලයක් තුල සිත එකඟ කර ගනිමින් හුස්ම ලෙස බලා සිටින් සිටිමි. නමුත් මාහට එසේ සිටිය හැක්කේ විනාඩි 20ක් පමණි. ඉන්පසු මාගේ කකුල් දෙක දන හිසින් පහළ හිරිවැටීම සිදුවේ. මේ නිසා මාහට එකම ඉරියව්වේ හිඳීමට නොහැකි වීමත් හිත විසිරී යාමත් සිදුවේ. මෙහිදී මා විසින් කළ යුත්තේ පිළිබඳ උපදේශයක් දෙනමෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔල් හිත විසිරී යෑම නම් අර ඉස්සලා කියප එකමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම කිව්වොත් පටලවා ගන්න එපා. සාමාන්‍ය විනාඩි 35ක් විතර යනවා ආධුනිකයෙකුට නිකන් අරමුණට හිත දාගන්න. ඊට පස්සේ විනාඩි 45ක් විතර ගියාට පස්සේ ඒ අර කරපු ප්‍රයත්න නිසා විවේකෙම ඉඳලා ආයෙත් ඇවිස්සෙනවා. මං කියන්නේ එහෙම වෙ යුතුයි කියලා. සාමාන්‍ය දාල වශයෙන් වෙන්නේ ඒක තමයි. එහෙම වුණාට පස්සේ ඇවිසිච්ච එක ආයෙත් අරමුණු කරගෙන භාවනා කරන්න. නැත්තම් ඇවිස්සෙන එකට ලෑස්තිලා යන්න. ඒ හැටික් කියලා හිතාන. එතකොට හරි. නමුත් ඒ වෙනකොට මේ කකුල හිරි වැටෙනවා අමාරු තියෙනවා නම් එකක් වාඩි වෙලා තියෙනව හට නැහැ. පටන් ගන්න වෙලාවේදී ඉදියව සකස් කරගෙන තියෙනවා නම් ඒ නිසා ඒකට සුදුසු විදියට භවනා ආසනේ සකස් කරගන්න. දෙක ওই හිරි වැටෙන එක භාවනාවෙන්ම හිරි යනවා. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා කවදා හරි එක සැරයක් කර ආනපන තැම්පත් කරගත්තා වගේ කකුල් ඔක්කොම හිරි වැටලා ගල් වෙලා තිබිලිවල ආය ඒක තුළම හිරි යන ගතිය තේරුණාට තේරුණොත් බය වෙනවා. ඒ නිසා මේ දෙකම උත්සාහ කරන්න එක්ක හොඳ පටන් ගන්නකොට මේ දඬු කරන්න එපා ඇඟ නමුත් ඍජු කරගන්න. ඍජු කරලා හොඳට ලේ ගමනේ සිදුවෙන විදිහට වාඩි වෙන්න. එහෙම ඒක සකස් කරගන්න. හිරි වැටෙන්න හේතුව ඒක වෙන්න ඇති කියලා. දෙක යටින් දැනගෙන ඉන්න ඔය හිරි වැටුණාට ඔය කය ඔහොම හිරි යනවා. ඒක මේ මම අත්දැක්කේ මේ බයිසිකල් එකේ ඩබල් දාලා යනකොට. ඉස්සර පොල්ලේ වාඩි වෙලා යනකොට මේ පැත්තේ හේම හිරි වැටිගෙන යනවා. දැන් නැතර කරොත් ගමන් නැතර කරන්නේ නැත්නම් කරබනේ කියන්නේ නැතුව ඉන්නකොට ටික වෙලා ගියම ආයේ හිරි වැටිලා නැති වෙලා යනවා. ඒ වගේ ඕනම ඉරියව්වක හිටියොත් ඒ වගේ ලකුණු පහළ වෙනවා. ඉතින් ලකුණු පහළ වෙච්ච ගමන් කලබල වෙන්නේ ශරීර ආසාව තමයි. ජීවිත ආසාව නිසා. ඒ නිසා එක්කෝ හොඳට පටල වාඩි වෙන්න එහෙම නැත්නම් ওই හිරි ආපිවට භාවනාවෙම හිරියන් දිඩ අරින්න. එතකොට මගේ කය කියන්නේ මොකද්ද කියන එක තව වඩා හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙයි. පස්වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව දිගටම පවත්වාගෙන යමි. දිනකට පැයක් පමණ වේලාවක් පුරුදු කරමි. සිත සමාධිගත වීම ඊතා ඉක්මනින් සිදුවේ. සියුම් සංවේදනා නිරීක්ෂණය කළ හැකිය. නලියන ගතියත් ශරීර අභ්‍යන්තර චලන වේදනා අත්විඳීමට හැකිය. ඉදිරියට භාවනාව කරගෙන යාමට උපදෙස් පතමි. පෙරුවන් සරණයි. ඔය වගේ පැයක් කරන්නේ නැතුව ඒ වගේ පැය දවසට පැය දෙකක් තුනක් වශයෙන් ටික ටික ටික ටික වැඩි කරගෙන යන්න ඕනේ. යොදපු පැයේ ආනිසංස තියෙනවා. දෙක එතකොට තමයි නිතිපතා භාවනා කරන්න පුරුදු වෙයි. දෙක එහෙම සාර්ථක පරියන්කයක ඉඳලා නැගිටතර පස්සේ මේ නැගිටීමත් එක්ක හිතියව විපර්යාස වෙනවත් එක්කම ඉරියාපත සංදියත් එක්කම සතිය කැඩෙනවද? නැත්නම් නැගිටලා කොච්චර වෙලා පරියන්කේදී ඇති කරගත්ත සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ තමම උපයා ගන්නාලද සතියට තමන් ගරු කරන්න ඕනේ. උසාකම දෙකකින් මේක වඩන්න පුළුවන්. ඒ වගේ භාවනා කරන පැය එක පැය දෙකට දාගන්න. දෙක භාවනාවේ නැගිටතර පස්සේ පරියන්කේ නැගිටතර පස්සේ ඒ ඇතිවෙච්ච එකලස කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම මේකේ හිතාමතා සඳහන් කරනවා නම් සක්මන ගැන සඳහන් කරලා නැහැ. ඉතින් ඒක සලකා බලන්න ඕනේ. හරියට බත් කන්න ඉස්සලා අත හොදනවා වගේ. බත් එක දෙන හැම වෙලාවෙම ඔක්කී කිය ඉන්න ඕනේ නැහැ. පරියංගයට යන්න ඉස්සලා සක්මන් කරන්න. එතකොට පරියංගය ඇතුලේ තියෙන භාවනාවේ ගුණාත්මක රසය වැඩි වෙනවා. හොඳයි. මෞලික ප්‍රශ්න સમાප්තයි. අපිට තියෙනවා තව විනාඩි 20ක විතර වගේ අතිරේක කාලයක් මේ මන් දීපු උත්තර මතින් හෝ නැත්නම් අලුතෙන් සභාවට ප්‍රශ්න ගන්න තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා හිටිනවා. කාටද මතක් කරන්න තියෙනවා අත උස්සන්නේ එතකොට අපි දන්නවා කාට හරි මේ ප්‍රශ්න හෝ ප්‍රකාශයක් හෝ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඉතින් පළවෙනි දවසේ නිසා සාමාන්‍යයෙන් මෙහෙම කල් හිටිනවා අනිත් දවස්වල මම හිතන්නේ ඉලෙන්නේ නැහැ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් පින්නපාතේ වැඩි වේදී සක්මන් සක්මන් ගන්න එකත් මේ සක්මන් භාවනාවට ගත්තොත් හරියද කියලා අහන්න. ඔය ඉස්සලා අපි ඒ සඳහා වෙන් කරපු සක්මන් මළුවක සක්මන මොකද්ද කියලා තේරුම් ගත්තොත් ඒක සක්මන් භාවනාවට වශයෙන් ගත්තොත් වැරදිද කියලා අහන්න. නාන්න යනකොට දානශාලාවට යනකොට පින්ඩපාත යනකොට හැම වෙලාවෙම ඍජු පාරක් නැහැ. සම්බර පාරක් නැහැ. නමුත් තමන තමන පියවරේදී සක්මනකට ගන්න පුළුවන්. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉන්න කාලේ අර සක්මන් මළුවේ විදිනකොට නම් අපි වම් දකුණ කියලා ගිහිල්ලා ඔසවනවා තබනවා කියලා ගිහිල්ලා ඔසවනවා යවනවා තබනවා කියලා විස්තරාත්මක බැලිලක් කරාට පින්නපාත යනකොට වගේ වෙලාවට යනකොට විස්තර බලන්න පා නිකන් සාමාන්‍ය වම් දකුණ විතරක් බැලුවොත් ඇති කියලා. මේ බැයි භාගයක් පවන කාලේ දෙනවා ඒක ඒ ටිකත් මේ සක්මාට මේ භාවනාවට යෙදුවකින් වරදක් නෑ නේද? දවස පුරාම සක්මන් පරියංග දෙක අමතරව පින්නපාත වෙලාවෙන් අමතරව හැම වෙලාවෙම අපි යම් තැනක පියවරක් ගන්නවා නම් ඒ හැම වෙලාවෙම සක්මන් භාවනාවක් කරගන්න කියලා. මේකෙන් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන්. දැන් විශේෂ ප්‍රශ්න නැත්නම් අපි මේ විනාඩි 15ක් ගන්නවා සක්මන් භාවනාව සඳහාම. අපි තුනට නැවත gediy අඬවනවා. එතකොට අපි නැවත මෙතෙන්ට රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ඒ ප්‍රකාශයත් එක්කම අද අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමා මෙතනින් සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.